මේ ගාථා රත්නය තුල සංගවිච්ඡ අභිරාසක් තියෙනවා. ඒක තමයි මේ දසමාර සේනාව පරාජය කරන උපක්‍රමය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අද වර්තමාන සමාජය ගත්තාම අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ දසමාර සේනාව පාලනය කරන්න බෑ එහෙනම් මේ රාග ద్వේෂ මොහ අපට නැති කරගන්න බැරුව මේ සසරේ අපි අතරමං වෙලා নানা ප්‍රකාර දුක්වලට ගොදුරු වෙලා එහෙනම් තථාගතයන් වහන්සේ මේ දසමාර සේනාව පරාජය කරන්නට අපට දේශනා කරන මේ උපක්‍රමය මේ ශිල්පය අද අපි සාකච්ඡාවට භාජනය කරනවා අපගේ විමුක්තිය සලසා ගන්න අපගේ දුක නිවා ගන්න අපේ භවගාමි ඉපදීම නවත්වා ගන්න බාහු සච්ඡංච සිප්පංච විනයෝච්ච සුසික්කිතෝ සුභාසිතා ඒතං මංගල මුත්තමන් කියන ගාතාව තුලින් ගොඩාක් ශිල්ප ශාස්ත්‍ර දැනගන්න ඕනේ විනයෙන් ඉක්මෙන්ට ඕනේ ප්‍රියමනාප වචන කතා කරන්න ඕනේ මේවා තමයි උතුම් මංගල කරුණු කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශිල්පය තමයි මේ දසමාර සේනාව පරාජය කරන ශිල්පය එහෙම නැත්නම් ගොඩාක් ශිල්ප දැනගන්න ඕනේ කිව්වම අපේ පෙදරේරු කර්මාන්තය, ගුවන් විදුලි කර්මාන්තය, sannivedana කර්මාන්තය, වඩු කර්මාන්තය, ගොවි කර්මාන්තය කියලා අපි ගොඩාක් ශිල්ප දැනගන්නවා. ඒක භෞතික ශිල්ප ශාස්ත්‍ර. ඒක තමන්ගේ ජීවිතේ පැවැත්වාගෙන යාමට, තමන්ට ධනය උපයන්නට අපට උගන්වනු ලබන ශිල්ප ශාස්ත්‍ර. මේ ලෝකෝත්තරවත් ශිල්ප ශාස්ත්‍ර තියෙනවා. මේකටත් පාඨශාලා තියෙනවා. ඒ පාඨශාලාවට කියනවා විශ්වවිද්‍යාල කියලා. එනම් මේ ධ්‍යාපනය දෙන්නේ මේ විශ්වය තුල මේක විශ්වය තුල පවතින විද්‍යාව අධාරණ නිසා මේ විශ්වයේ තියෙන නාම රූප වලින් මේ පටවියාපෝ තේජෝ වායෝ පිරිච්ච මේ පෘථිවි විශ්ව තරලය තුල මේ විද්‍යාව තුල අපි අධ්‍යයනය ලබන නිසා මේ ධ්‍යාපනයට කියනවා මේ පෘථිවි විශ්ව විද්‍යාලය කියලා එහෙනම් මේ විද්‍යාව තුළ අපි ලබන අත්දැකීම් තමයි මේ මාර සේනාව පරාජය කරන්නට අපි පාවිච්චි කරන දැනුම. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් දසමාර සේනාව අපි තුලට ඇවිල්ලා අපි ආක්‍රමණය කරලා විනාශ කරලා දානවා. අනන්ත අප්‍රමාණ අපි මේ මහරයාට කොටු වෙලා මේ පංචකාමයන් වලට තියෙන කැමැත්ත නිසා අපි මේගොල්ලන්ට ගොදුරු වුණා. එහෙනම් අපට මේ මාර සේනාවෙන් නිදහස් වෙන්න ගැලවෙන්න කිසිම මොහතක අවස්ථාවක් අපට ලැබුණේ අපි අන්ත අසරණ වුණා. අපට යන්නේමක් නැති වුණා. අපට පීඩක් නැති වුණා. එහෙනම් මේ වගේ තත්වයක තමයි තථාගතයන් වහන්සේ පස්මා බැලුම් බලලා මේ ලෝකෙට පහළ වුණේ. මහා කරුණාවෙන් උන්වහන්සේ 84000ක් ධර්ම කළා. ඒ 84000න් මාමංගල කමඨාන තමයි මේ සාකච්ඡාවට භාජනය කරලා තියෙන්නේ මේ අතරවෙනි ගාථාව තුළින් උන්වහන්සේ දේශනා කරනවා මහා සේනාව මම පරාජය කළා ඒ මාර සේනාව අතිවිශාල සේනාවක් ඒ මහා මාර සේනාව පරාජය කරපු ක්‍රමවේදය දැනගන්න ඒක තමයි මේ බාහුසච්ඡංච සිප්පංච විනයෝච සුසිකිතෝ කියන මේ තථාගත පණිවිඩය තුලින් උන්වහන්සේ දේශනා කරන්නේ එහෙනම් මේ අස කියන මේ ඉන්ද්‍රිය තුලට අපට සටන් කරන්න තියෙනවා ශිල්පයක් ඉගෙන ගන්න තියෙනවා මොකද්ද ශිල්පය මේ නාමයේ රූපය මේ ඇස් වලට පේනකොට ලෝභ ద్వේස මෝහ නොගෙන අරක විතරක් ගන්න එක එහෙනම් බලන්න සංඥාව ගත්තා ඒක තුලින් ඇතිවෙන ක්ලේශය අතරියා මේක තමයි ශිල්පය ලෝකෝත්තර ශිල්ප ශාස්ත්‍රය. එහෙනම් මේ ශිල්ප ශාස්ත්‍රය දන්නේ නැති කෙනා මායාව ගන්නවා ලෝභ දේශ මොහ රාගයකින්. එහෙනම් එයා ගත යුත්තේ සංඥාව සංඥාවත් එක්ක මායාව ගත්තාම මේ ආයතනය විනාශ වෙලා යනවා. බලන්න යම්කිසි අවස්ථාවක අංශයක් මෙතන ඉතියොත් වතුර ටිකක් දාලා කිරි ටිකක් අදලා අංශයට තිබ්බාම අංශයා කිරි ටික බීලා යනවා වතුර ටික ඉතුරු කරලා අංශයා දන්නවා මේකේ වතුර තියෙනවා වතුර කෝප්පා දෙකක් තියෙනවා. ඒ කෝප්පා දෙක යබොන්නේ නැහැ. එයා හරියටම පෙරලා කිරි ටික බීලා වතුර ටික තියලා යනවා. එහෙනම් අංශයා දැනුවත් වෙලා තියෙනවා Tamanට අවශ්‍ය කිරි විතරයි. එහෙනම් මේකේ වතුර තියෙනවා. වතුර ගත්තොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා වතුර ඉතුරු කරලා කිරි බීලා යනවා. එහෙනම් ගොඩාක් සත්තු ඉන්නවා. දැන් බල්ලෙකුට අපි කෑම දුන්නාම බල්ලා ඇවිල්ලා කිසිම දවසක අමුණකොලේ කනවද, ගොටුකොල කනවද, උහිඹල බල යනවා. ඒ කියන්නේ එයාට ඒක හදාලා නැහැ. බැරි වෙලාවත් එයාට කුයිලයක් තිබුණොත් ටිකක් සැරට සරගතියට කැම ටිකක් තිබුණොත් බල්ලා ඒක කාලේ යනවා ගොටුකොළ ටික මීන්සරේ ඉඹලා බලලා යනවා ඒක කන්නේ නැහැ. එහෙනම් මේ සත්තුන්ට තියෙන අවබෝධය මේ මිනිස් සතාට නැහැ. එහෙනම් මේ කුරුල්ලෝ දන්නවා මේ කෑම හොඳයි මේ කෑම අපට අගුණයි. එහෙනම් කුරුල්ලොත් ඒ වගේ තමයි සමහර කෑම જાති කන්නේ නැහැ. එහෙනම් අතවල අපි මේ සත්තුන්ගෙන් පාඩම් ඉගෙන ගන්නට අවශ්‍යයි. මේ ගස්කොළන් විශාල පඤ්ඤාවෙන් ඉන්නවා. ඒගොල්ලන්ට ප්‍රාණ වායුව අවශ්‍ය වෙලාවේදී අප්‍රාණික වායුව ගන්නෙ නැහැ. එහෙනම් ප්‍රාණය අරගෙන අප්‍රාණය එළියට දානවා. එහෙනම් රාත්‍රී කාලේ වෙනකොට ඒගොල්ලන්ට අප්‍රාණය අවශ්‍ය වෙනකොට අප්‍රාණය ඇතුළට අරගෙන ඒගොල්ල ප්‍රාණය එළියට දානවා. එහෙනම් ඒගොල්ලෝ ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ විතරයි ගන්නෙ. අනවශ්‍ය දේවල් මොකවත් ගන්නෙ නැහැ. නමුත් අපගේ ජීවිත තුල ගත්තාම අපි ලබාපු මිනිසත් භවයේ අනවශ්‍ය දේවල්ම නේද මෙච්චර කාලයක් අරන් තියෙන්නේ මොනවද අපේ ජීවිතවල ගත්ත අවශ්‍ය සුදුසු දේවල් කියලා බැලුවාම මොකවත් අරන් අවශ්‍ය දේවල් සුදුසු දේවල් ගත්තනම් නිවනට අදාළ දේවල් ගත්තනම් කෝ ಗುಣධර්ම ලැබෙන්න එපාය එක භවයකට එකක් ගත්තනම් තථාගතයන් වහන්සේගේ ශාසනය 2600ක් වෙනකොට ಗುಣධර්ම 2600ක් මේකේ ලැබෙන්න එපාය එහෙනම් එක භවයකට එක සීලයක් රැක්කනම් 2600කට සිල් 2000 අයින්න එපාය එහෙනම් අපි අවශ්‍ය දේවල් අරන් නැහැ. ඔක්කොම අරන් තින්නේ අනවශ්‍ය දේවල්. ඒකේ සාක්ෂිය තමයි මේ මිනිස්සුත් බව ලැබලා අපි මේ උප්පත්තිය ලැබලා පෙනී සිටීම. එහෙනම් සෑම කෙනෙක්ම මිනිස්සුත් ලැබලා මිනිසත් භවයෙන් පෙනී සිටිනවා නම් ඒගොල්ල මේ භවයේ කිසිම දෙයක් අදා ගන්න නැතුව ආපු කට්ටිය. එහෙනම් මේ භාවසච්ඡංච කියන්නේ මොනවද? මේ ඇස් වලින් දකින දේවල් වලින් ලෝභ දේශ මොහ රාග ගන්න නැතුව සංඥාව විතරක් ගන්නවා නම් පෙන්වන බව විතරක් එයා දැනගන්නවා නම් අන්න එයා ගොඩාක් ශිල්ප ශාස්ත්‍ර දන්න කෙනෙක්. එනම් තථාගතයන් වහන්සේ දාරුකීරිය දෙන දේශනාව තමයි දාරුකීරිය ශිල්ප ශාස්ත්‍ර දැනගන්න. දික්ටි දික්ටි මතය කියලා කියනවා. එනම් මේ පේන දේ, පෙනෙන දේ පෙනෙනවා කියලා විතරක් නවතින්න. මොකද්ද මේ කියන ධර්මයේ තුල තියෙන යථාර්ථය කියලා බැලුවාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශිල්ප ශාස්ත්‍ර නැතුව දාරුකීරිය මේකෙන් එතර වෙන්න බෑ. ඒ ශිල්පය තමයි මේ පේන චක්කුව තුලින් ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ ප්‍රසාදය තුලින් කර්ම හැදෙනවා. ධාර්කිරිය ප්‍රසාදයට කර්මයට හේතුව වෙන්නේ මේ දකින දේවල් තුලින් ලෝභ දේශ මොහ රාග ගත්තොත් ඒවා ගන්න එපා විතරක් දැනගන්න එතනින් යාට මොකවත් ගන්න එපා මේ ශිල්පය ඉගෙන ගන්න මේ ආර්ය ශ්‍රාවකයා මේ දසමාර සේනාවක් එක්ක මේ ආර්ය යුද පිටියේ යුද්ධ කරලා පරාජය කරන්න නම් එයා ජයග්‍රාහී රාතන් වහන්සේ බවට පත් වෙන්න නම් කෙලෙස් මාරයා පරාජය කරලා සසරෙන් එතර වෙන්න නම් එයා ඒකාන්ත වශයෙන්ම මේ මාර සේනාවත් එක්ක යුද්ධ කරන්න මේ ශිල්පය එයා දැනගත යුතුයි එහෙනම් මේ බාහුව සත්‍යංච කියන ශිල්පය කන් වලින් බැලුවාම අපට ඇයෙනකොට අපිට ලෝභ දේශ මොහ රාග මොනතරම් ඇදෙනවද බලන්නේ කිසිම ශිල්පයක් දන්නේ නැහැ. මාරු ඇතුල් වෙලා මේ නුවර විනාශ කරනවා. මේ කය විනාශ කරනවා. දුස්සීල කරලා අසත්පුරුෂයෙක් කරනවා. එනම් මේ කන් වලට ඇහෙන ඕනම ශබ්දයක් හෝ වේවා ඒ ශබ්දය නිවන පිණිස ගන්න ඕනේ. ඒ ශබ්දය තුලින් ලෝභ දේශ මොහ රාග මොකවත් ඇති කරගන්න එපා. බනින මිනිසයා බනින්නේ එයාටමනේ. ඇයි එයාගේ වචන, එයාගේ කර්මය එයා බැනගන්නේ එයාටමනේ. එහෙනම් ඇයි අපි කලබල වෙන්නේ? ප්‍රශංසා කරන මිනිසයා එයා ප්‍රශංසා කරන්නේ එයාගේ කටින් එයාගේ සිතවිල්ල අරමුණු කරගෙනනේ. එහෙනම් කර්මයක් එයාගේ නේද? ඇයි අපි මාන්න ඇති කරගන්නේ? එහෙනම් කල්පනා කරලා බලනකොට යම්කිසි කෙනෙක් තරාව ගන්නකොට ඇත්තටම තරාව දැන් පවතින්නේ කාගේ සිතේද? එයාගේ සිතේනේ. එහෙනම් ඒ තරාව එයා වචන බවට පත් කරනකොට ඒ වචනවල අයිතිකාරයා කවුද? එයාමනේ. එහෙනම් එයාට බනින්න මේ මේ වචන වලින් බැන්නොත් හොඳයි කියලා එයාට අදහසක් ඇවිල්ලා වෛරය නිර්මාණය කරලා ඒක චේතනාවක් බවට පත් කරලා ඒ චේතනාව වචනයක් බවට පත් කරලා කර්මයක් වශයෙන් එළියට දැම්මම දැන් ඒකේ භුක්තිය විඳින්න ඕන අයිතිකාරයා කවුද? එයාමනේ. එහෙනම් අපට තියෙන මේක බලාගෙන ඉන්න නේද? එහෙනම් ඇයි අපි කලබල වෙලා අසුවලා මට බැන්නා, අසුවලා මට නිඳා කළා, අසුවලා මට අපාස කළායි කියලා කිව්වාම දැන් ඒ කර්මය අපි සල්ලි දීලා අපේ අයිතිය කරගෙන නේද? ඇයි අනුන්ගේ ඉඩම් වල ඔප්පු අපේ නමට ලියන්නේ? අනුන්ගේ ළමයි ඇයි අපි නලවන්න බාරගන්නේ? අන්න බලන්න මේ ලෝකේ අපට වැරදෙන තැන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කන් වලට ඇයෙන ශබ්දේ අයිතිකාරයා අපි නෙමෙයි. ඒ ශබ්දේ ඇති කරන මිනිස්සයයි ඒකේ අයිතිකාරයා. එයාට තමයි ඒ අයිතිය ලියවිලා තියෙන්නේ. එයා තමයි ඒ කර්මයේ උරුමකාරයා. එහෙනම් මේක ඇයෙන බව දැනගෙන ඉන්න. ඒකට කර්ම හදන්න එපා. මේ ශිල්පය දැනගන්න. තථාගතයන් වහන්සේගේ ජීවිත කාලය තුල බොහොම ලස්සන උපමාවක් උන්වහන්සේ එලි දක්වනවා. එක්තරා මිනිසෙක් කැවිලා තථාගතයන් වහන්සේට සරපරුස වචන වලින් බනිනවා. තථාගතයන් වහන්සේ නින්දාවටපත් කරනවා. භාග්‍යතුන් වහන්සේ නෙමෙයි ඒ මිනිසයාට කවදාවත් වචනයක් කළේ. ඒ එයා තමයි දේවදත්ත තෙරුන් වහන්සේ මොනතරම් තථාගතයන් වහන්සේට අපාස කළාද, නින්දා කළාද, අගෞරව කළාද, විනාශ කරන්න මොනතරම් උත්සාහ කළාද. නමුත් තථාගතයන් වහන්සේ කවදාවත් ඒ දේවදත්ත තෙරුන් වහන්සේට එක වචනයක් කිව්වද? මේ මොහොත වෙනකොට දේවදත්ත තෙරුන් වහන්සේට මහා කරුණාපත්තියට සමාවැදිලා අනේ මේ දේවදත්ත තෙරුන් වහන්සේ බේර ගන්න ඕනේ අපේ සංඝයා මෙයා විනාශ කරලා බෑ කියලා උන්වහන්සේ ගොඩාක් අනුකම්පාවෙන් සෙව්වා නමුත් අවස්ථාවක් පාළ වුණේ නැහැ බලන්න එයාගේ වෛර සිතවිලි භාග්‍යවතුන් වහන්සේ විනාශ කරන්න ඕනේ කියන ආනන්තරිය පාප කර්ම සිතවිලි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපාස කරන ක්‍රෝධ සිතවිලි නිසා පොළව පලාගෙන ගියා නේද එහෙනම් මේ බැනපු බැනුම් එකක්වත් බුදුහාමුදුරන්ට පරිසම් දුන්නේ තථාගතයන්ගේ වහන්සේගේ ජීවිතයට කර්මයක් උන්නේ එහෙනම් වපුරපු කෙනාටම නේද අයිතිය තියෙන්නේ එහෙනම් අපේ කන් වලට යම් කිසි දෙයක් ඇයෙනවා නම් ඒ ඇයෙන දේ තුල අයිතිය තියෙන්නේ ඒක නිර්මාණය කරපු මනුසාට මිසක් ඇයෙන මනුස්සයාට නෙමෙයි. එහෙනම් අපි මේ දේවල් ඇයෙන බව දැනගෙන 100න් ඉන්නවා නම් අපේ ජීවිතයේ කවදාවත් මේ ශබ්දවල අයිතිකාරයෝ අපි බවට පත් වෙන්නේ එහෙනම් නැවත තථාගතයන් වහන්සේ උපමාවකින් ආනවා දැන් බලන්න බ්‍රාහ්මණය ඕගලන්ගේ ගෙදරට යම්කිසි මිනිසෙක් එනවා ඒ මිනිසයා යම්කිසි දෙයක් බලාපොරොත්තුෙන් එනවා ඒ මිනිසයාට ඕගොල්ලෝ කැම බීම ගොඩාක් උයනවා ඒ උයලා ඉවර වෙලා ඒ මිනිස්යාට ඒ කෑම බීම බෙදනකොට ඒ මිනිස්යා ඒක ගත්තේ නැත්නම් ඒ කෑම මොනවද කරන්නේ? අනේ භාග්‍යවතුන් වහන්සේ මිනිස්යා ගත්තේ නැත්නම් අපි කන්න එපාය. එහෙනම් දැන් භාග්‍යවතුන් වහන්සේට බැනපු එක මිනිසියෙක් හිටියානේ. ඒ මිනිසයා දැන් බැනලා බැනලා ඉවර වෙලා නැවතුණාට පස්සේ එයාට මොකද්ද උනේ? එයා බැනපු ටික එයාටම අරගෙන යන්න සිද්ධ වුණා. එහෙනම් අපේගේ මේ කන් වලින් අපි මේ උපමා උදාහරණ මේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ සිදුවීම් අපි උපමාවක් වශයෙන් ගන්න ඕනේ. අපගේ කන් වලට මිනිස්සු මොනතරම් ද්වේෂසාගත දේවල්, ලෝභසාගත දේවල්, රාගසාගත දේවල් අතුල් කරන්න පුළුවන්. ශබ්දේ විතරක් ගන්න. ඒක තුල තියෙන ලෝභ, දේශ, මෝහ, රාග මොකවත් ගන්න එපා. මේ ශිල්පය අපි පුරුදු කරන්න ඕනේ. එහෙනම් අපේ මිනිස්සු ප්‍රශංසා කරනවා කීර්තිමත් කරනවා අපට ගෞරව කරනවා අපගේ ಗುಣ අපි ඉදිරියේ ප්‍රකාශයටපත් කරනවා ඒ මොකටවත් අවුෙන්න එපා ඒ මාන්‍ය උඩඟුව අහංකාරය ගන්න එපා ඒක shabdayak වශයෙන් විතරක් ගන්න තථාගතයන් වහන්සේ මේ ලෝකේ කවදාවත් ප්‍රශංසාව ලබාගත්තේ නැහැ නින්දාව ලබාගත්තේත් නැහැ. උන්වහන්සේ ඒ දෙකටම ඉමිකම් කිව්වේ නැහැ. එහෙනම් ඒ සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකය වෙන අපිත් ඒ අඩිපාර යන්න ඕනේ. උන්වහන්සේගේ සෙවණැල්ලේ ගමන් කරන්න ඕනේ. අපි ආවේ නිවන් දකින්නට අපට ගෞරව ප්‍රශංසා නම්බුනාම කීර්ති අවශ්‍ය නැහැ. අපි ආවේ තථාගතයන් වහන්සේගේ සරණ නිවන් දකින්නට ලෝභ දේශ මොහ රාග කිසිම දෙයක් අපට අවශ්‍ය නැහැ. එහෙනම් අපිත් උන්වහන්සේගේ ගමන යනකොට මේ කන සම්බන්ධයෙන් ඇතිවෙනා වූ කර්ම පිළිබඳව අපි ගොඩාක් කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ ගන්ධය ස්පර්ශ වෙනකොට අපි දන්නේම නැහැ নানা ප්‍රකාර භාලයෝ අපි තුලට ඇතුල් වෙනවා මේ ශිල්ප ශාස්ත්‍ර අපි දැනගත්තේ නැත්නම් මේ මාර සේනාව අපි තුලට ඇතුල් වෙලා අපි ආක්‍රමණය කරනවා බලන්න මේ ගන්ධය ස්පර්ශ වෙනකොට සුවඳට අපි හැලෙන්නේ නැද්ද ගඳට අපි ගැටෙන්නේ නැද්ද මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින් අපි নানা ප්‍රකාර කෙලෙස් ඇති කරගන්නේ නැද්ද එහෙනම් අපි මේ අන්තගාමි වෙලා අපගේ ජීවිතය নানা ප්‍රකාර විදියට මේ මායයත් එක්ක කොටු වෙනවා කල්පනා කරලා බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා භාව සත්‍යංච සිප්පංච ගොඩාක් ශිල්ප ශාස්ත්‍ර දැනගන්න ඕනේ. ඒ ශිල්පය මොකටද අපි පාවිච්චි කරන්නේ? නිරෝධ කිරීම සඳහා මේ දසමාර සේනාව පරාජය කිරීම සඳහා අපගේ ජීවිතේ අපි කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ. මේ ශිල්ප සාකර දැනගත්තේ නැත්නම් අපි මේ ලෝකෝත්තර යුද පිටියේදී අකාලේ මැරෙනවා. අපි අන්ත පරාජයටපත් වෙනවා. එහෙනම් අපි මොනතරම් දක්ෂ වුණත් මේ ලෝකෝත්තර යුද පිටියේ මේ ශිල්ප සාකර ඉගෙන ගන්න ඕනේ. ගන්ධය තුලින් ඇතිවෙනා වූ සුවඳට ඇලෙන්න එපා. ගන්ධය තුලින් ඇතිවෙනා වූ ගඳට ඇලෙන්න එපා, ගැටෙන්න එපා. එහෙනම් මේ ඇලීම ගැටීම අන්තභාවිත්වයේ තේරුම් අරගෙන ගඳ සුවඳ දෙක එක ආ සමානව ප්‍රත්‍යක්ෂ කරන්න චිත්තානුපස්සනාවෙන් අනුමත කරන්න කිසිම අවස්ථාවක මුලා වෙන්න එපා මේ විදියට කටයුතු කරන්න පුළුවන් නම් අපි දක්ෂ ශිල්පකරුවෙක් බවට පත් වෙනවා අපි තරම් දසමාර සේනාව පරාජය කරන්න ලෝකෝත්තර සොල්දාදුවෙක් මේ ලෝකේ නැහැ එහෙනම් ආර්ය සංඝයා කියලා කියන්නේ දසමාර පරාජය කරන සොල්දාදුවෝ. එහෙනම් මේ සංඝයාට විතරයි පුළුවන් මාර සේනාව, ලෝභ දේශ මොහ රාග කිනක නැති කරන්න, පරාජය කරන්න. භාව සච්ඡංච සිප්පංච කියලා කියන්නේ අපගේ ජීවිතය තුළ තියෙන සියලුම කෙලෙස් මාරයන් පරාජය කරන උපක්‍රමය. එහෙනම් ඒ විතරක් නෙමෙයි අපි කතා කරන වචන වලින් අපි අන්තවලට යන්නේ නැද්ද? ප්‍රත්‍ය බලාපොරොත්තුෙන් අපි ලෝභ වචන කියන්නේ නැද්ද? පරිගැනීමේ අදාසින් ද්වේෂ වචන කියන්නේ නැද්ද? එහෙනම් අපට මයික්‍රොෆෝනය දීලා පින් දෙන්න කිව්වාම ඊළඟ පින්කමේදී වැඩිපුර ගන්න ලෝභ වචන කියනවා. අද මොකවත් හම්බුන්නේ බලාපොරොත්තුෙන් ගිය මොකවත් තිබුන්නේ ඒ නිසා අපි මේක තරහා පරිමාංගන ද්වේෂ වචන කියන්නේ නැද්ද? එහෙනම් බලන්න මේ වචනවල කොච්චර මායෝ අපි තුලට ඇතුල් වෙනවද කියලා මොනතරම් කර්ම නිර්මාණය වෙනවද කියලා එහෙනම් අපගේ ජීවිතය වල වචන කතා කරනකොට ශිල්ප ශාස්ත්‍ර දැනගන්න ඕනේ ලැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ලෝභ දේශ මොහ රාග ඇතුල් වෙන්නේ නැතුව මේ මුඛය පරිස්සම් කරලා වචන කතා කරන්න ඕනේ කර්ම ඇති නොවන විදියට මේ මුඛය කෙරෙහි සීයෙන් ඉන්න ඕනේ එහෙම කතා කරන්න පුළුවන් නම් එහෙම මේ මුඛය පරිස්සම් කරන්න පුළුවන් නම් එයා තමයි මේ ලෝකයේ ගොඩාක් ශිල්ප ශාස්ත්‍ර දන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපේ කයේ චර්යාව ගත්තාම මේ චර්යාව මොනතරම් ලෝභ දේශ මෝහ වලට ගොදුරු වෙනවද? මොනතරම් නැවත ඉපදීමට කර්ම කොට නගා ගන්නවද? බලන්න ශිල්ප ශාස්ත්‍ර මොකවත් දන්නේ එහෙනම් ඇරෙනකොට සිල් කැඩෙනවා, නැකිට්ටාම සිල් කැඩෙනවා, කතා කරන සෑම වචනයක් ගන්න සිල් කැඩෙනවා. එහෙනම් අපගේ ජීවිත කාලය තුල අපි සෑම අවස්ථාවකම සිල් කැඩිලා අපිට විනයක් නැතුව අපි ගොඩාක් දුස්සීල වෙලා අසත්පුරුෂ බවට පත් වෙනවා. එහෙනම් මේ චර්යාවට ශිල්පයක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු විනයට අනුව මේ චකය හදන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ අඩිපාර යන්න ඕනේ. උන්වහන්සේගේ සෙවණල්ල වැටෙන සීමාවෙන් එළියට නොයා උන්වහන්සේගේ සුළඟිල්ල තදින් අල්ලාගෙන භාග්‍යතුන් වහන්සේ මාර්ගඵලයටපත් වෙනකන් ඔබ වහන්සේ මං අතාරින්නේ නැහැ. මේ ධර්මය අතාරින්නේ නැහැ. මේ කමටන් අත්හරින්නේ නැහැ. පැය 24 තුලාම අපි මේක වඩන්නවා නම් භාග්‍යතුන් වහන්සේගේ සරණාගතය වෙලා සෑම මොහතකම මේ කයේ චර්යාව පිළිබඳව චිත්තානුපස්සනාව වඩනවා නම් අපි ගොඩාක් ශිල්ප ශාස්ත්‍ර දන්නවා. ඒ විතරක් නෙමෙයි අපගේ සිත මේ නාම රූප සංඥාත් එක්ක ගනුදෙනු කරනකොට මොනතරම් ලෝභ දේශ මොහ රාග ඇති වෙනවද අපි මේ ලෝකේ ඉපදෙන්න මොනතරම් වැඩ ගොඩ ගන්නවද උදේ ඉඳලා රෑ වෙනකන් නිින්දට යනතෙක් ඇතිවෙච්ච සිතිවිලි ටික ලියලා බලන්න එකින් එකට ලකුණු කරලා බලන්න ලෝභසිත කීයක් තියනවද මෝහසිත කීයක් තියනවද රාගසිත කීයක් තියනවද ද්වේෂසිත කීයක් තියනවද පංචිල් කරන සිත් කොතන කොතන තිබුණාද කියලා උත්සාහ කරලා බලන්න සොයලා බලන්න එතකොට තේරෙනවා මන්තරම් දුස්සීලයක් මේ ලෝකේ නැහැ කියලා එහෙනම් මගේ චරිතය තාම නිර්මල වෙලා නැහැ මම මාර්ගඵල වලටපත් වෙලා නැහැ කියනක මේකෙන් පේනවා එහෙනම් ලෝභ ද්වේෂ මෝහ රාග නැතුව හිටපු සිතවිලි තියෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම විචිකිච්ඡාවකින් තොරව පිළිගන්න එයා මාර්ගඵලයක ඉන්නවා. එහෙනම් අපගේ ජීවිතවල අපට කරන්න තියෙන පරීක්ෂණය තමයි පොතකුයි පෑනකුයි ගත්තා උදේ ඉඳලා නිින්දට යනකම් සිතවිලි ටික ලිව්වා. ඒ සිතවිලි වල තියෙන ලෝකෝත්තර සිතවිලි ගණන් කරනකොට එකක්වත් නැත්නම් පෘතුජනයි අපගේ ජීවිත කාලය තුළම අපට දෝෂ තියෙනවා. එහෙනම් මේ ආකාරයෙන් අපගේ සිත පරීක්ෂණ කරලා බලලා අපගේ සිත තුළ තියෙන ද්වේෂසාගත සිත්, ලෝභසාගත සිත්, මෝහසාගත සිත් වෙන වෙනම තේරුම් අරගෙන අපගේ ජීවිතයේ අඩුපාඩු අපි අදන්ට ඕනේ. එහෙනම් භාවසච්ඡංච සිප්පංච කියලා කියන මේ තථාගතයන් වහන්සේගේ පණිවිඩය තුලින් ගොඩාක් ශ්‍රේෂ්ඨ කාරණාවක් තමයි මේ ලෝකයේ ජීවත් වෙන සෑම සත්වයකම දසමාර සේනාවගෙන් බේරෙන්න දසමාර සේනාව පරාජය කරන්නට මේ අසකන දිව නාසය සමසිත මේ ලෝභ දේශ මොහ රාග වලින් පරිස්සම් කරන්නට එයා ගොඩාක් කැප වෙලා කටයුතු කරන්න ඕනේ. එහෙනම් ශ්‍රමණ ජීවිතයක් වශයෙන් තථාගතයන් වහන්සේගේ සරණ යන ආර්ය සංඝයා මොකද්ද කරන්න ඕනේ? කොයි වෙලේ වුණත් මේ පේන දර්ශන තුලින් මේ නාම රූප වලින් ද මායя මේ ඇස් වලින් රිංගන්න පුළුවන්. අපේ කනට ගොඩාක් වචන ඇෙනවා. අපට අපාස නිന്ദා ඇෙන්න පුළුවන්. ප්‍රශංසා කීර්ති නම්බු නාම ඇෙන්න පුළුවන්. ප්‍රශංසා නම්බු නාම කීර්තිය එනකොට මාන්න්‍ය උඩඟු අහංකාරය ඇති වෙන්න පුළුවන්. අපාස නිന്ദා අපකීර්තිය ඇයෙනකොට තරාව වෛරය ద్వේෂය ක්‍රෝධය ඇති වෙන්න පුළුවන් ඒ මොනම දේ ඇවුනත් කල්පනාවෙන් 100න් ඉන්න ඕනේ අන්න මාරයෙක් ඇති වුණා ద్వේෂ මාරයා මා තුලට ප්‍රතික්ෂ වුණා ලෝභ මාරයා මන් තුලට ඇතුල් වුණා මහාන්‍ය මාරයා මන් තුලට ඇතුල් වුණා අන්න බලන්න මුලාවේ මාරයා මන් තුලට ඇතුල් වුණා එහෙනම් මේ දසමාර සේනාව මේ ආයතන වලින් ඇතුල් වෙලා මේ බඹයක් විතර උස තියෙන මේ කය විනාශ කරනවා නැවත භවගාමි ජීවිතයට මාර්ගය පෙන්නනවා ඒ විතරක් නෙමෙයි මේ මාර සේනාව මේ කයට සමවැදිලා මේ කයේ ඒගොල්ලෝ ගෙවල් අදාගෙන බලාත්කාරයෙන් පදිංචි වෙලා අපගේ ජීවිතය විතරක් නෙමෙයි සිතත් විනාශම කරනවා එහෙනම් අපි දැක්කා බාහුසච්ඡංච සිප්පංච කියන මේ තථාගතයන් වහන්සේගේ ධර්ම කාරණාව තුළින් මේ ඇස තුළින් මායя ඇතුල් වෙන්න පුළුවන් මේ කන් තුළින් මායя ඇතුල් වෙන්න පුළුවන් ගන්ධය කියන මේ නාසය තුළින් ඇතුල් වෙන්න පුළුවන් රස කියන ස්පර්ශය තුළින් රස කාමය තුළින් ඇතුල් වෙන්න පුළුවන් අපි යම්කිසි ආහාරයක් දාහනයක් ගන්නකොට ඒ දාහනේ ලුණු ඇඹුල් නැතුව රසවත්ව තියෙනකොට බලන්න මේක වැඩිපුර කන්න ඕනේ කියලා හිතෙනවා නේද? තව ටිකක් ඉල්ල ගන්න කැමැත්ත ඇති වෙනවා බලාපොරොත්තු ඇති වෙනවා. එනා මෝත තුල ඉන්න ඕන ශ්‍රමණ ජීවිතය තුල බලාපොරොත්තු ඇති කරනවා කියන්නේ මායයට අවුණා නේද? රසයි මේක තව ටිකක් තිබුණොත් හොඳයි කියනකොට ලෝභ මාරයට આવු නැද්ද අනේ මේක රසයි මේක තවත් දෙන්න ඕනේ තවත් දුන්නේ නැහැ අතවාණ්ඩ කලින් ගියානේ තව ටිකක් දීලානේ යන්න තිබුණේ කියනකොට තරහා යනවා ද්වේෂ මාරයට අතුල්ුනේ නැද්ද අන්න බලන්න එයා මේ द्वේෂයට ලෝභයට අවු වෙනකොට සසරේ මුලා වුන් නැද්ද? එයා ආවේ කෑම කන්න නෙමෙයි, දානේ වළඳන්න නෙමෙයි, එයා ආවේ ජීවත් වෙන්න ඕන නිසා දඟන්න මිසක් දඟන්න ජීවත් වෙන්න නෙමෙයි එහෙනම් ලද දෙයින් සතුටු වෙන්න ඕනේ මගේ කර්මානුරූපීව තමයි මේ උපාසක මෑණියන්ට පියාණන්ට දාහණය දෙන්න අදාස පාලෝනේ එහෙනම් මගේ කර්මයට අනුව තමයි මගේ පාත්‍රයට වැටෙන්නේ තව කෙනෙක්ගේ කර්මයට අනුව වැටෙන්නේ එහෙනම් තථාගතයන් වහන්සේට දාන නොලැබිච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි වස් ආරාධනා කරපු ඒ පින්වතාට මාර්යා ආරුඩ වෙලා වස් එක අමතක වුණා යමහල් එක තථාගතයන් වහන්සේ දම් වැළඳුවා. එහෙනම් මේ විදිහට තථාගතයන් වහන්සේට දාන වැරදිච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි. නමුත් කොච්චර ප්‍රශ්න තිබුණත් දාන දෙන්න තිකනා ළඟට ගින් ඉටගත්තාම සීවලි මහරහතන් වහන්සේට බැන බැන හරි දාන පූජා කරනවා හේතුව ඒ පාත්‍රය ඉස්කරන්න දක්ෂයෙක් මේ ලෝකේ කිසිම තැනක නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සීවලි මහරහතන් වහන්සේගේ පාරමිතාව උන්වහන්සේගේ ගුණධර්ම ගැන විශේෂ කරුණු කාරණා රාශියක් සාකච්ඡා කළා ඉදිරිපත් කළා අපගේ ජීවිතවල අපට ලැබෙන හැම දෙයක්ම අපේ කර්මානුරූපීව ලැබෙන්නේ රසකාමයට අවු වෙන්න එපා. ඒ රසකාමයේ තුලින් මායя ඇතුල් කරගන්න එපා. මේ ශිල්ප ශාස්ත්‍ර දැනගන්න. මේ වගේ තමයි මේ මායя ඇතුල් වෙන්නේ. මේ ආකාරයෙන් තමයි මම මායයට ගොදුරු වෙන්නේ. මේ කරුණ ගැන දැනගෙන මේ ලෝකෝත්තර රණ භූමියේදී අපි සටන් කරන්න ඕනේ දසමාර සේනාවත් එක්ක. ඒක තමයි මේ මහමංගල සූත්‍රය තුල භාව සත්‍යංච සිප්පංච කියන තථාගත පණිවිඩය තුල අපට දේශනා කරනු ලබන්නේ විනයෝච සුසික්කිතෝ කියලා කියන්නේ විනය තුල අපි පැවතෙන්න ඕනේ විනය තුල අපේ චර්යාව අඩගස්සන්න ඕනේ විනය අපේ චරිතය බවට පත් වෙන්න ඕනේ එහෙනම් කල්පනා කරලා බලන්න අපි ලබාපු මිනිසත් භවය තුළ මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයට විනයක් නැත්තම් අපිට මේ ලෝකේ කවදාවත් ජීවත් වෙන්න බෑ. විනය සමානයි සීලයට, සීලය සමානයි සමාධියට, සමාධිය සමානයි ප්‍රඥාවට. එහෙනම් මේ විනය කියලා කියන්නේ මොනවද? අනිත් අයගේ ඉතර ඉදවන්න එපා. පරුස වචන කතා කරන්න එපා, සම්පප්පලාප කතා කරන්න එපා, පිසුනා වාචා කතා කරන්න එපා, පරුසා වාචා කතා කරන්න එපා, වැඩිහිටියන්ට අගෞරව කරන්න එපා, අනිත් අයට නිඳා කරන්න එපා, අපහාස කරන්න එපා, අනුන්ගේ සිත් රිදවලා සන්තෝෂ වෙන්න එපා. මේක නේද විනය කියලා කියන්නේ. එහෙනම් කෝටිය සංවර සීලය කියලා කියන්නේ අනුන්ගේ වත්තකට පය තබන්නේ අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නෑ, අනුන්ගේ දේවල් ගන්න බලාපොරොත්තුෙන් බන කියන්නේ ප්‍රත්‍ය බලාපොරොත්තු මිනිස්සු සන්තෝෂ කරන්න කිසිම දෙයක් කියන්නේ නැහැ. එහෙනම් මේ විදියට අපගේ ජීවිතේ අපි විනය කියලා රකින්නේ ශික්ෂාපද නේද තථාගතයන් වහන්සේ මේ විනය තුලින් බලාපොරොත්තු වෙන්නේ අපගේ චරිතය යහපත් කරන්න නේද අපි වඩා වඩාත් යහපත් කරලා උන්වහන්සේගේ බුද්ධ පරම්පරාව වශයෙන් අපගේ බුද්ධ පුත්‍රයෝ කියලා අපිව පෙන්නලා විස්තර කරන්නට හඳුන්වලා දෙන්නට සුදුසුකමක් නේද මේ විනය පිටකය තුලින් හදන්නේ එහෙනම් අපගේ ජීවිත තුල මේ භාවසච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ කියන මේ තථාගතයන් වහන්සේගේ වචන දිහා දැක්කාම අපට පෑදිලි උන්වහන්සේ මේ දේශනා කරලා තියෙන ධර්මය මේ එක ගාතාව ඇති අපට මේ ලබාපු මිනිසත් භවයේ අඩුපාඩු හදාගෙන නිවන් දකින්නට එහෙනම් අද හිඳලාම අපි ගොඩාක් ශිල්ප ශාස්ත්‍ර දැනගමු. අපි දකින දේවල් වලින් රාගය ඇති නොවෙන්නට වග බලාගමු. අපි දකින දේවල් තුලින් द्वේෂය ඇති නොවෙන්නට වග බලාගමු. අපිට පේන දේවල් තුලින් ලෝභය ඇති නොවෙන්නට වග බලා ගනු. ඒ වගේම තමයි අපේ කන් වලට ඇහෙන ශබ්ද වලින් ලෝභ දේශ මොහ රාග ඇති නොවෙන්නට වග බලා ගමු. ඒ වගේම කටට ඇතුල් වෙන සෑම ලුණු ඇඹුල් කාට තිත්ත රස වර්ග තියෙනවා. එහෙනම් මේ රස වර්ග කිසිම දෙයකින් ලෝභ දේශ මොහ රාග ඇති නොවෙන්නට වග බලා ගමු. එහෙනම් මේ රස වර්ග 6ට නේද අපි මේ ලෝකේ සෑම දෙයක්ම කරන්නේ. එහෙනම් මෙච්චර අක්කර ගානක් කොටලා අනුන්ගේ ඉඩම් අල්ලාගෙන අනුන්ගේ දේවල් බලාත්කාරකමින් ගන්නේ ජීවත් වෙන්න නේද? මැරෙන්න කවුරු හරි මිනිස්සු මංකොල්ල කනවද? ඔරකම් කනවද? නෑ. ජීවත් වෙන්නයි මේ දේවල් කරන්නේ ජීවත් වෙන්න මේ මිනිස්සු මොකද කරන්නේ මේ රස වර්ග 6 නිසා එහෙනම් පැණි රස තියෙනවා ලුණු රස තියෙනවා ඇඹුල් රස තියෙනවා කාට රස තියෙනවා තිත්ත රස තියෙනවා මිරිස් රස තියෙනවා එහෙනම් මේ රස අය මේ රස කාමයේ පිනවන්න තමයි මේ ලෝකයේ මිනිස්සු මේ තරම් අඹ කරන්නේ ලෝභයෙන් එකතු කරන්නේ අපගේ ජීවිතවල මේ දිව කියන මායя අපිව ගොදුරු කරනවා එහෙනම් අපි දම්පැන් ගන්නකොට අපට සිව්පසින් අපස්පාන ලබනකොට කිසිම මොහතක මේ රස කාමයට අවු වෙන්න එපා රස මායයට ගොදුරු වෙන්න එපා මේ හැම එකක්ම රසක් මාව පරීක්ෂණා කරන්න මාව විද්‍යාගාරයට පත් කරන්න මේ පරීක්ෂණ නලයක් කියලා හිතන්න මා මේ පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනේ මම මේ පරීක්ෂණයෙන් නිදාස් වෙන්න ඕනේ කියලා රසක් බව දැනගෙන නිදාස් වෙන්න එහෙනම් විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපගේ ජීවිතේ අපි ප්‍රියමනාප වචන කතා කරන්න ඕනේ කියලා. එහෙනම් ගොළුවෙක් ළඟට ගිහිල්ලා සුභාසිතා චයාවාචා කිව්වම ඒ ගොළුවා hina වෙලා ලියලා පෙන්නනවා මම ගොළුවෙක් මං කොහොමද කතා කරන්නේ කියලා. එහෙනම් මේ ධර්මය ගොළුවන්ට සාපේක්ෂව කියප එකක් වෙන්න බෑ. එහෙනම් හොඳට කතා කරන්න පුළුවන් කට්ටියට කියප එකක් වෙන්න බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඒකපුද්ගල ධර්මයක් මේ ලෝකේ දේශනා කරලා නැහැ. මේ ලෝකයේ හැමෝටම පොදු ධර්මතාවයක් නම් මේ කියන ධර්මය කාට සාපේක්ෂව කියපු එකක්ද කියලා කල්පනා කරලා බලනකොට අපට පෑදිලිව පේනවා තථාගතයන් වහන්සේ මේ කියලා තියන්නේ මුකේට සාපේක්ෂවවත් මේ කතා කරන භාෂාවට සාපේක්ෂවත් නෙමෙයි සුභාසිතාච යාවාචා කියන්නේ මේ ආයතන අයෙන් අපට කතා කරන්න පුළුවන්. අපි ඇස් වලින් යම්කිසි කෙනෙක් දිහා රාගයෙන් බලනකොට ඒ දරුවා දැනගන්නේ නැද්ද මේ බලන්නේ රාගයෙන් කියලා යම්කිසි කෙනෙක් දිහා द्वේෂයෙන් බලනකොට අරයා තරයෙන් බලනවා වෛරයෙන් බලනවා කියලා දැනගන්නේ නැද්ද යම්කිසි කෙනෙක් දිහා අනුකම්පාවෙන් බලනකොට අසරණ පියෙක් කියලා එයා කියන්නේ නැද්ද එහෙනම් බලන්න මේ ඇස් වලට කතා කරන්න පුළුවන්කම තියෙනවා යම් කිසි කෙනෙක් කියලා වාඩි වෙලා ඉන්නවා එයා දිහා බලාගෙන ඉන්නකොට එයා ඉමින්සරේ නැකිట్లా යනවා. ඒ කියන්නේ ඇස් වලින් කිව්වා මම කැමති නෑ ඔයා ඉන්නවට යන්න කියලා. එහෙනම් මේ ඇස් වලින් පණිවිඩ කියන්න පුළුවන්. මේ ඇස් වලට කතා කරන්න පුළුවන්. බලන්න එයාගේ චර්යාවට කතා කරන්න පුළුවන්. මුළු කයට කතා කරන්න පුළුවන්කම තියෙනවා. යම්කිසි ආගන්තුකයෙක් ගෙදරකට ආවාම ඒ ආගන්තුකයාට තේ දෙනකොට තේ එළියට විසිරෙන්න තේ කෝප්පෙකින් එයාගේ මේස උඩ තිබ්බාම එයා දන්නවා තරයෙන් තේ දුන්නේ තේ හදන උපාසකම්මා ඇතුලේ තේ හදනකොට ඒ කෝප පිඟන් වල සද්ද ඉස්සරහට එනවනම් මේ කට්ටිය දන්නවා මේ තේ එක සුබවාදී තේ එකක් නෙමෙයි අකමැත්තෙන් මේ හදන්නේ එහෙනම් එයාගේ චර්යාව එයාගේ කයට කතා කරන්න පුළුවන් එහෙනම් භාෂාවක් නැතුව මේ ආයතන අයටම කතා කරන්න පුළුවන් අපට ගන්ධයක් දැනෙනකොට වැඩිපුර ප්‍රාශ්වාස කරනවා නම් වැඩිපුර ප්‍රාශ්වාස ශබ්ද එළියට දානකොට දන්නවා ආශ්වාස ප්‍රාශ්වාස වේග එක සමාන වෙන්න එපාය එහෙනම් මේ ප්‍රාශ්වාසයේ වැඩිපුර දාන්නේ මට යන්න කියනවා මම ගඳයි කියනවා මට කැමති නෑ කියනවා එහෙනම් එයායි මීසර නැකිట్లా යන්න යනවා බලන්න නායෙන් කතා කළා එහෙනම් යම්කිසි කෙනෙක් අපිට කතා කරනකොට අපි වෙන පැත්තට ඇරිලා ආගෙන ඉන්නවා නම් අපේ කන් දෙක වෙන පැත්තට යොමු කළා නම් එයා දන්නවා මෙයා කැමති නෑ මං කියන දේ ආන්න මෙයාට කාලයක් නැහැ. මෙයා අකමැත්තෙම ඉන්නේ. එතකොට එයා ශබ්දකෝෂය වාලා දානවා. එහෙනම් මේ කන් වලට පුළුවන් කතා කරන්න. මේ කන් අපි වෙන දියාවට ඇරලා වෙන විදියකට බලාගෙන හිටියාම අර දේශකයානෝ වචන නවත්තලා නිස්සබ්ද වෙනවා. එහෙනම් මේ සලායතන වලටම කතා කරන්න පුළුවන්. එහෙනම් සුභාසිතාච යාවාචා කියන්නේ ප්‍රිය මනාප ලෙස කතා කරන්න ඕනේ. මේ ලෝකයේ තියෙන නාම රූප දිහා බලනකොට අපි මහා කරුණාවෙන් බලන්න ඕනේ කරුණා සමාපත්තියෙන් බලන්න ඕනේ අපේ දරුවෝ අපේ දෙමව්පියෝ නේද මේ ලෝකේ ඉන්නේ අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් නැත්තම් මේ ලෝකේ අපට දරුවෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් නැත්තම් මේ ලෝකේ මේ ඉන්නේ ඔක්කොම කවුද අපේ මව්වරු අපට කිරි දුන්න මව්වරු අපට කෑම හදලා දීපු අපට උගන්වපු පියවරු අපට දරුව වෙලා අපි ළඟ ඉඳලා සෙනෙහසෙන් තාත්තේ තාත්තේ කියලා තුරුල් වෙච්ච මේ දරුවෝ නේද අද පිටත් අයගේ මව්වරුන්ගේ පියවරුන්ගේ දරුව වෙලා ඉන්නේ එහෙනම් මේ ලෝකේ ඉන්නේ ඔක්කොම අපේ මව්වරු නම් පියවරු නම් කාටද විරුද්ධවද මේ කතා කරන්නේ? කාටද මේ සරවචන පාවිච්චි කරන්නේ? කාට විරුද්ධවද මේ කතා කරන්නේ? ක්‍රියා කරන්නේ තමන්ගේම කට්ටියට විරුද්ධව නේද? එහෙනම් තමන්ගේ ගෙදර ගෙදර කට්ටියට විරුද්ධව කටයුතු කරන කෙනා මොනතරම් දුස්සීලද? මොනතරම් දරුණුද? එහෙනම් බලන්න සුභාසිතාච යාවාචා කියලා කියන තථාගතයන් වහන්සේගේ පණිවිඩය තුලින් අපේ මේ මුළු චර්යාවෙම කතාව හදන්න ඕනේ. වචන විතරක් හදලා බෑ. සමහර අය ඉන්නවා ගොඩාක් සංවරයි. අනේ පින්වත් ස්වාමින් වහන්සේ කොහමද ඔබ වහන්සේගේ සැප දුක් කියලා ආනවා. ඒ ආන්නේ මොකටද සනීපෙන් ඉන්නවා නම් ආම්දුරන්ගෙන් වැඩක් ගන්න. එහෙනම් එයා ආන්නේ හාමුදුරන්ට බේත් දෙන්නද? එහෙනම් සනීප නැති වෙච්ච වෙලාවකට ඇවිල්ලා කියන්න එපාය ස්වාමින් වහන්සේ වාහනයක් අරගෙන ආවා. බේත් ගන්න යන් කියලා සනීප වුණාට පස්සේ ඇවිල්ලා දැන් කොහොමද සනීපද කියලා අහන්නේ එයා දන්නවා දැන්ගින් ඇව්වට වියදමක් නැහැ හැබැයි දවස් 3කට කලින් ගියා නම් වියදමක් එනවා. එහෙනම් මේ කපටිකමක් නේද ප්‍රකාශයටපත් කරන්නේ. එහෙනම් වචනය සංවර වෙලා බෑ. ඇස් වලින් කතා කරන්න පුළුවන් ඒක සංවර වෙන්න ඕනේ. කන් වලින් කතා කරන්න පුළුවන් ඒක සංවර වෙන්න ඕනේ. නාසයෙන් දිවෙන් කතා කරන්න පුළුවන් ඒක සංවර වෙන්න ඕනේ. කයෙන් අපිට කතා කරන්න පුළුවන් පණිවිඩ දෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී අපේ දරුවෝ දිහා බලලා සමහර කට්ටිය ඇසිරෙනකොට අපි දන්නවා මේ දරුවා මේ මැසිරෙන්නේ මේ දරුවා ගැන මොනාරි අදහසක් එයාට තියෙනවා. හැබැයි එයා මොකවත් කිව්වේ නැහැ. එයා ඒ ටමේට ඇවිදිනවා බලනවා. ඒ චර්යාවෙන් අපි තේරුම් ගන්නවා. එයාට මොනවාරි අදහසක් තියෙන බව බලන්න. එහෙනම් අංග චලනයෙන් කතා කරන්න පුළුවන්. මේ කයට කතා කරන්න භාෂාවක් තිබිලා එහෙනම් මේ ਸਰවාංගය තුල තියෙන ආයතන අයෙම අපි ප්‍රිය වචන කතා කරන්න ඕනේ. ප්‍රිය වචන කියන්නේ නිර්වාණයට අදාළ වචන. ලෝභ, ద్వේස, මෝහ, රාග නැති නිර්වාණයට විතරක් අදාළ ඉපදීම නවත්තන සංසාර විමුක්තියට කොටු වෙච්ච සීමා වෙච්ච දේවල් විතරක් කරන්න ඕනේ. එහෙනම් භාව සිප්පංච භාව සත්‍යංච සිප්පංච කියලා කියන්නේ තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු කමඨාණන් තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩයක් විනයෝච සුසික්කිතෝ කියලා කියන්නේ උන්වහන්සේ අපට දෙන කෝටියක් සංවර සීලය අපේ චරිතය අපේ චර්යාව අදණ්ඩ තථාගතයන් වහන්සේ දෙන ඖෂධය භාග්‍යතුන් වහන්සේට තවක් නමක් තියෙනවා නිදුකානන් වහන්සේ. මේ නිදුකානන් වහන්සේ කියන නම හැදුනේ කොහමද? උන්වහන්සේ දුකට වේදානන්. එහෙනම් උන්වහන්සේ හොඳ දක්ෂ වෙදෙක් දුකට වෙදකම් කරන. එහෙනම් මේ ලෝකේ කවුරු හරි මිනිස්සෙක් කියලා භාග්‍යතුන් වහන්සේ මට දුකයි කිව්වම උන්වහන්සේ නාඩි බලලා, ඇස් දියා බලලා, එයාගේ සිතවිලි ටික බලලා එයාට ප්‍රතිකාර දෙනවා. ඒක තමයි චතුරාර්ය සත්‍ය. දුක දුක ඇතිවීමට හේතුව නිරෝධ කරන ක්‍රමවේදය නිරෝධ වීම. එහෙනම් මේ ලෝකේ ඕනම කෙනෙක් දුකටපත් වුණා නම් කනගාටුවට වේදනාවටපත් වුණා නම් එහෙනම් දුකට වෙදකම් කරන ඒ මහා වේදාගෙන් අවිල්ලා බේත් තිලනකොට තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනුකම්පා කරලා 84000ක් බේත් වට්ටෝර දිනවා ඒ 84000 මෙයාට සුදුසු වට්ටෝරුව හොයලා විනයෙන් දෙනවද අභිධර්මයෙන් දෙනවද එයාට සූත්‍රයෙන් දෙනවද කියලා තීරණය කරනවා හේතුව මේ ලෝකයේ වෙදකම් කරනකොට පෙති බොණ්ඩ කැමැතිද දියර බොණ්ඩ කැමැතිද එහෙම නැත්නම් අපිට කොළක જાති කොටලා අඹරලා තන් අදලා බොණ්ඩ කැමැතිද කියලා අහනවා ඒ වගේ විනය සූත්‍රය අභිධර්ම කියලා උන්වහන්සේ ළඟත් වර්ග තුනක් තියෙනවා බෙත් ඒ තුනෙන් කැමැති බේත උන්වහන්සේ අදලා දෙනවා දුන්නාම ලෙඩේ නිට්ටාවට සනීප වෙනවා දුකෙන් නිදහස් වෙනවා අරියත් ඵලයටපත් වෙනවා එනම් භාව සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තමන් කියන මේ මංගල මුත්තමන් කියලා කියන්නේ මේ විදිහට අපි ගොඩාක් ශිල්ප ශාස්ත්‍ර දැනගෙන මේ ශිල්ප ශාස්ත්‍ර පාවිච්චි කරලා දසමාර සේනාවට මේ ආයතන ආයතුලින් ඇතුල් වෙන්න ඉඩ නොදී අපි මේ සේනාව පරාජය කරනවා නම් මේ සේනාවකින් බේරිලා අපි කටයුතු කරනවා නම් ඒ විදිහට අපේ චරිතය තුළ මේ අසකන නාසය සමසිත කියන ආයතනවල විනය පීඨලා සීලයෙන් ඉන්නවා නම් භාවනා යෝගීව අපේ ජීවිත කාලෙම ගත කරනවා නම් සීලානුකූලව ආර්ය මාර්ගය අපි නිරත වෙනවා නම් අන්න බලන්න අපේ ආයතන අයම පිරිසිදු වෙලා අපේ ආයතන අය තුලම සම්පූර්ණ තථාගතයන් වහන්සේගේ ධර්මය ස්ථාපිත වෙලා මේ බඹයක් විතර උස තියෙන මේ කය විහාර મંદિરයක් වෙනවා අපේ සිත තථාගතයන් වහන්සේ වැඩවාසය කරන බුදුගේ බවට පත් වෙනවා මේ ආයතන අයම උන්වහන්සේට පූජා කරපු පූජා භාණ්ඩ බවට පත් වෙනවා එහෙනම් මේ කය අපි කවදාද ශාසනයට ඇතුල් කළේ එදාම මේ කය තථාගතයන් වහන්සේට ඉමි වුණා මේක සාංගික වුණා මේ කය අපට අයිති නෑ බුද්ධ ශාසනයට අයිති අපගේ පැවිදි ජීවිතයේ බුදුහාමුදුරන්ට අයිති මේ ශාසනය තුළ මේ පැවිදි ජීවිතයේ කිසිම අයිතියක් අපට නැත්නම් මේ මට මේම කළා අන්න ආවලා මට මේම කිව්වා ආවලා මට දම්පැන් දුන්නේ මේ කතන්දර මොකවත් අපට කියන්න බෑ අපේ ජීවිතයේ බුද්ධ ශාසනයට පූජා කළාට පස්සේ බුද්ධ ශාසනයට පූජා කළපුව බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙකුට තමයි දන් දීලා නැත්තේ බුදුහාමුදුර ස්වාමීන් ශ්‍රාවකයට තමයි බැනලා තියෙන්නේ හේතුව මගේ අයිතිය මට නෑ මම පැවිදි වෙනකොට මගේ ජීවිතය බුදුහාඳුරන්ට පූජා කරලා ඉවරයි එහෙනම් පූජා කරපු චරිතය පිළිබඳව මට දෝෂාරෝපණ කරන්න බෑ මට චෝදනා කරන්න බෑ ඒ අයිතිය නෑ මට මාව අයිති නැති නිසා එහෙනම් අපගේ ජීවිතවල මේ භාවසත්‍යංච සිප්පංච කියන ගාතාවට අනුව බලනකොට මේක තරම් උත්තරීතර කමඨාණක් මේ ලෝකේ නැහැ අපට නිවන්න පුළුවන් නිවන් මාර්ගයක් නැහැ එහෙනම් මාර සේනාව ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් ඇතුල් වෙනවා අපේ සිත අපිරිසිදු කරනවා මේ භවගාමි ජීවිතය එන්න එන්න දුකෙන් වැඩි කරලා නැවත ඉපදීමට හේතු හදනවා එහෙනම් අද හිඳලා මේ කමඨාන වඩමු ශිල්ප ශාස්ත්‍ර දැනගමු මායя පරාජය කරමු කිසිම මොහතක ආයතන අයෙන් මායя ඇතුල් වෙන්න නොදී චිත්තානුපස්සනාවෙන් කටයුතු කරමු ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරන කෝටිය සංවර සීලය මේ ආයතන අයතුලට ස්ථාපිත කරලා ඒ ආයතන අයතුල තියෙන සියලෝම අඩුපාඩු විනයානුකූලව අපි නිරෝධ කරමු ආයතන හයෙන්ම කතා කරන්න පුළුවන්. එහෙනම් මේ ආයතන හයෙන් කිසිම කෙනෙකුට වැරදි පණිවිඩයක් නොදී ඉඳ වග බලා ගන්න ඕනේ. අපේ චර්යාව පිළිබඳව, අපේ ඇස් පිළිබඳව, අපේ වචන පිළිබඳව අපි සංවර වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා විනය පිටකයේ අඩි 3ට වඩා බලන්න එපා, වැට උඩින් පයින් දෙපා, වතුර උඩින් පයින් දෙපා මේ කියන්නේ මේ කයෙන් කතා කරන්න පුළුවන්. අර මිනිස්සු කියන දුස්සීල හාම්ද්‍රෝ කියලා එහෙනම් මේ ධර්ම දේශනාව තුළින් අපි දැනගත්ත අපේ මාන ජීවිතය පරිපූර්ණ කරන ක්‍රමවේදය අපගේ ජීවිතයට අවශ්‍ය කමඨාන අපි ලබා ගත්තා. එහෙනම් මේ කමඨාන මේ මොහොතේ ඉඳලා පුරුදු කරමු. මේ ධර්ම දේශනාවේ අදාළ නිර්වාණ පණිවිඩයට අනුව අපි ජීවත් වෙමු. දෛනික චර්යාව භාව සත්‍යංච කරමු, සිප්පංච කරමු, විනයෝච කරමු, සුභාසිතාච කරමු. එහෙනම් අපේ චරිතයේ මේ ඝාටාව බවට පත් වේවා, නිවන් මාර්ගයේ බවට පත් වේවා. සෑම මොහොතක් තුළම මාර සේනාව අප ඉදිරියේ පරාජයටපත් වේවා අන්ත පරාජයටපත් වෙලා මේ ලබාපු මිනිසත් භවය මේ ගාථා රත්නය තුලින් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන ඵලවලටපත් වෙලා මේ දුක නිවිලා මේ භවය තුලම සංසාර දුකෙන් එතර වීමට මේ බාහුසච්ඡංච සිප්පංච කියන ගාතාව අපට නිවන් පණිවිඩයක් මාර්ගයක් කමඨාණක් වශයෙන් ඒකාන්ත වශයෙන්මපත් වේවා මේ ලබාපු මිනිසත් භවය දුක නිවාගෙන එතර වීමට මේ ගාථා රත්ණය නිර්වාණ මාර්ගයක් වශයෙන්මපත් වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි